පින්වතුනි අපි පසුගිය දිනෙහි උපස්ත ලෝක කම්මේහි යන ගාථාවයි කියමින් සිටි අපට කාලය මද වුණා ඒ විස්තර කරන්නට ලෝක ධර්මයෙන් ධර්මයන්ගෙන් ස්පර්ශ කළ කල්හි නැත්නම් ලෝක ධර්මයන්ගෙන් මැඩෙන අවස්ථාවලදී කියන එකයි උපස්ත ලෝක කම්මේහි කියන එකකින් අදහස් කරන්නේ එම අවස්ථාවලදී යමකගේ සිත කම්පා නොවේද? උත්තස්ස ලෝක ධම්මේහි යස්ස චිත්තං කම්පති කියන එකයි අදහස. එහෙනම් අප දන්නවා ලෝක ධර්මයේ කියන්නේ මොනවද කියලා. ලාභ අලාභ අයස යකස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේවා තමයි මේ අටටයි ලෝක ධර්මයේ කියන්නේ. ඒ අටක් නිසා අෂ්ටලෝක ධර්ම කියන වචනේ මේ ප්‍රසිද්ධයි. ඉතින් ඒවට ලෝක ධර්මයේ කියන්නේ ලෝකයයි කියන මේ පංචස්කන්ධය. යම් තාක්කල් පවතීද ඒ තාක්කල් නොනවතීව පවත්නා ධර්මද. ඒ ධර්ම නවතින්නේ නැහැ. පංචස්කන්ධයක් පංචස්කන්ධ ලෝකෙහි පවතිනවා. ඒ තාක්කල් ඒ පංචස්කන්ධ ලෝකෙහි නොනවති පැවත යන ධර්ම අටක් තමයි මේ ලෝක ධර්මය කියන්නේ. ඒව දන්නවා ලාභ ලැබෙන්නේ කාටද? ඒ වගේම අලාභ ලැබෙන්නේ කාටද? ලාභ අලාභ ලබන යමෙක් සිටින්නට ඕනේ. ඉතින් මේ යමෙකු වශයෙන් ගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන යමින් දැක්වෙන මේ ස්කන්ධ පංචකය. එනිසා ලෝකයේ පවතිනා සාක්ෂාව ඒවා නවතින්නේ නැහැ. ඒවා වරින් වර ඒ අය කරා පැමිණෙනවා. ඉන් සමහර විටක සමහර කෙනෙක් ලාභයන්ම ලබනවා මිසක අලාභ නොලබනවයි කියලා දැනෙන්නට පුළුවන්. එහෙම තේරුණාම අලාභ ලැබීමේ කියන එකෙන් නිදහසක් ලැබුව කෙනෙකු වන්නට බෑ කාටවත්. සමහර විටක ලෞතර බුදු වූ තුමාණන් වහන්සේට පවා කොයිතරම් ලාභ ලැබී තිබුණත් නැත්නම් විටක වහන්සේටද අලාභ සිදු වී තිබෙන අලාභය කියන එකෙන් අදහස් කරන්නේ වහන්සේට ලැබිය යුතු දේ නොලැබී ගිය අවස්ථාව. ආහාර පාන නොලැබී ගිය අවස්ථාව. ඉතින් එවැනි උතුමෙකුට එලෙස සිදු වුණේ නම් වහන්සේ ඒ සංසාරයේදී පුරණ ලද පාරමිතා ධර්ම ගැන සැලකෙන විට ඒ ඒ පාරමිතා ධර්ම වශයෙන් පිරු ඒවාෙහිදී සිදු කර ගන්නා ලද පුණ්‍ය සම්භාරය කොතෙක් දැයි සැලකතොත් උන්වහන්සේට කවදාවත් එවැනි තත්වයක් කියන අලාභයක් සිදු විය යුතු නොවේ කියන එකයි කෙනෙකුට දැනෙන්නේ හැඟෙන්නේ එහෙම වූ වහන්සේට අලාභ ලැබිය යුතු දේ නොලැබී ගිය අවස්ථා තිබෙනවා. අපි එදා මතක් කළා වේරංජාව හිමින් වහන්සේට සෑහෙන්න පෙනුයේ සෑහීමට පත්වන්නට සිදු වූයේ කොල්ලු තැඹු වතුරේ අසයන් තිබේ. ඒ ඒවා කුඩු කොට පෑදු දේවලි ආහාරය යැපෙන්නට සිදු ඒ වගේ කාහක ලාභ ලැබෙනවා ඒ වගේම අලාභ ලැබෙනවා කෙනෙකුට දිගටම ලාභ ලැබෙනවායි කියන්නට බෑ ඒ වගේම කෙනෙකුට දිගටම අලාභ ලැබෙනවායි කියන්නට බෑ ඒ මෙන් අෂ්ටලෝක ධර්ම පිළිබඳව තේරුම් ගත්ත කෙනෙක් නම් ලාභයේදී උදම් වෙන්නේ නැහැ ඒ වගේම අලාභයේදී කම්පාවන්නේ. කනස්පල්ලට පත්වන්නේ. මේ දෙකේදීම මධ්‍යස්ථව සිටින්නට පුළුවන් කමක් ඇති කරගත යුතුයි. එහෙත් මේ අෂ්ටලෝක ධර්මයන් කියන ධර්මයෝය කියන මේ අතෙන් කිසිදු කම්පණයකටපත් නොවි ඒවා සමතේ පිළිගන්නා ශක්තිය ඇත්තේ රහතන් වහන්සේට පමණයි. වහන්සේ තමයි මේ අතලෝ දහමින් කම්පා නොවන උතුමා හැටියට දක්වා තියෙනවා. සේලෝ යථා ඒක ඝනෝ වාසීනන සමීරති. එවං රූපා රසා සද්දා ගන්ධා රසා චේවලා පුත්තා ධම්මා අනිච්ඡාච න පවේදෙන්ති තාදිනෝ. හිතං චිත්තං විපමුක්තං වයං චත්තාන් පස්සති. යන මෙන් දක්වා තිබෙනවා ධාතා දෙකක්. ඒ විදිහ කියවක් කියවෙන්නේ ඒක ගණන් වූ ශෛල පර්වතයේ වාතයෙන් කම්පා නොවන්නාක්සේ රූප රස ශබ්ද ගන්ධ හස්ත ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා එන ඒ වගේම ඒවා ඉෂ්ට වූවත් අනිෂ්ට වූවා න පවේදෙන්ති තාදීනු තාදී වූ පුද්ගලයා ඒවායින් සැලෙන්නේ නැහැ කම්පාවන්ත මග්නිසාද මහන්සියගේ සිත කෙලසුන් කෙරෙන් ඉරිම පිට නමිදුණු සිත. එබැවින් මහන්සියට දැකත හැකි ලාභය පිළිබඳවත් අනිත්‍යය. අලාභය පිළිබඳවත් අනිත්‍යය. යසස පිළිබඳව අනිත්‍යය. අයස පිළිබඳවත් අනිත්‍යය. ප්‍රශංසාව පිළිබඳව අනිත්‍යය දැකත. ඒ වගේම අප්‍රශංසාව නිඳාව පිළිබඳව අනිත්‍යය දැකත. සැපේහි අනිත්‍ය දැකතර ඇති. දුකෙහි අනිත්‍ය දැකතර. එනිසා අනිත්‍ය වූ ඒවා ඒවා ඇතිව නැතිවන දේවල්. වයං චත්තාව උපස්සති. වයං කියන්නේ නැතිවීම. මේ හැම එකකම නැතිවීම දක්නට පුළුවන් කෙනෙකු එයි. උන්වහන්සේ ඒවායින් කම්පාවන්නේ නැහැ. එයින් මෙහා අය එහෙම අවස්ථාවලදී බලවත් කම්පණයට සමහරුන් ඒ පස්වන කම්පණය කොතෙක කොතෙක් ගයි කියතොත් එයාට ජීවිතය පවා එපා වෙන ජීවිතය නැසා ගන්න සමහරු එහෙම අමුතුවෙන් උත්සාහයක් කොට ජීවිතය නැසා නොගනිතත් මේම කාරණේ වෙනවා ජීවිතය නැතිවන්නට ඒ කම්පණය හේතු කොටගෙන ජීවිතේ නැති වෙන්නට පුළුවන් වෙන නැති වෙනවා එනිසා මේවා ඉදී කම්පා නොවන බව ඇති කරගත යුතුයි ඉතින් අප හැම දිනාටම මේ ලාභාදී අපලෝ ධම්ති කම්පා නොවි සිටිය හැකි ශක්තිය ඉදුරාම තිබෙනයි කියලා කියන්නට බෑ අප කවුරුත් තවම රහත් නැති නිසා එහෙත් අපි උත්සාහ කළ යුතු තිබෙන්නේ වීරිය ඇති කරගත යුතු වන්නේ එවැනි අවස්ථාවලදී කම්පාවටපත් නොවි සමාජයේ සිට වෙනස් කර නොගෙන ඒ නිසා ඒ මධ්‍යස්ථතාව අධ්‍යයනය කරා. මධ්‍යස්ථ බව ඇති කරගන්න. ඒක උත්සාහයෙන් කරගන්නට පුළුවන්. සමහර විට යම් කිසි නින්දාවක් අසන්නට ලැබුණම එය බොහෝම ඒ නින්දාවට Taman සුදුසු නොවන අවස්ථාවලදී බොහෝම කම්පණයකට පත් වෙනවා. නමුත් සලකන්නට ඒ හිම අය අපට පමණක් නෙවෙයි බඳු නිඳා ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේටත් නිඳා කළා. උන්වහන්සේට පරිභව කළා සමහර අවස්ථාවල. ගුණා උතුවා ආදි වශයෙන් දැන්නා. ඒ සිතුවකදී කම්පාවක් නැහැ. උන්වහන්සේට ඒ රහත් ගුණය තිබෙනවා. නමුත් අපි අනුගමනය කළ යුතු වන්නේ අප තුල ඇති කරගත යුතු වන්නේ මේ බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ බඳු උසස් ගුණ. ඒවා ඇති කර ගැනීමට අප උත්සාහ කළ යුතුයි. උන්වහන්සේ අපිට සිටින ආදර්ශදායකයා. ඒ ඒ නිසා ඒක සැලකිය යුතු එකක් ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවී සිටීමට. මෙතන කියන්නේ නම් රහතන් වහන්සේ ගැනමයි පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යක්තන කම්පති යක්ත චිත්තං න කම්පති. ලෝක ධර්මයන්ගෙන් පීඩාවටපත් වෙනවා. <clears throat> යත වෙතත් ඒ ගමිතුගේ සිත කම්පාන වේද නැසලේද සක්තං චිත්තං කේනච අකම්පනීය ලෝකුත්තර භාවවහං මංගලම් පිරිත්ත ඒ නිසා මහන්සේගේ ඒ සිත කිසිවකින් කම්පා කළ නොහැකි ලෝකෝත්තර භාවය ගෙන දෙනෙහි මංගලයක් කියලා දක්වන උතුම් කරුණක් කිස දෙලොව අර්ථය සිදු කර දෙන කාරණයක් හැටියට දක්වනවා. ඉතින් ඊළඟට එන්නේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං හේමා මේ වචන තුනක් දැක්වෙනවා මේ ගාථාවේ අශෝකං කියන්නේ ශෝකය නැති කියන ඒ සිත ගැනමයි අත්වන්නේ රහතන් වහන්සේගේ සිත. ඒ <clears throat> රහතන් වහන්සේගේ සිතයි ඒ අශෝකං කියන එකෙන් මෙතන අදහස් කරන්නේ. ඒ ශෝක, සෝචනා, සෝචිතත්තං අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ චේතසෝ පරිවිඥායි තත්තං ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ශෝකය ගැන වදාරා පිළින්නේ කවර කරුණක් නිසා සමහරෙකුගේ ශෝකය ඇතිවන ශෝකය සුදු ශෝකයක් තවත් කෙනෙකුට නැත්නම් හිත නැත්නම් වෙනම වෙන අවස්ථාවකදී ඇතිවන ශෝකය ඊට වඩා බරපතල ශෝකයක්. ඒ විදිහේ ශෝකයේ තිබෙනවා තරාතිරම් ભેදයක් තිබෙනවා. සුළු ශෝකයක් ඇති වෙනවා දැඩි ශෝකයක් ඇති වෙනවා, මහ බරපතල විදිහේ ශෝකයක් ඇති වෙනවා. ආහාර පාන ගැනීම පවා පාවන විදිහේ ශෝක ඇති වෙනවා. ඒ විදිහේ ශෝකේ තිබෙනවා තරහ. ඒ ඒ කොයි විදිහේ ශෝකයක්වත් රහතන් වහන්සේට නම් ඇතිවන්නේ නැහැ. ඒ ශෝක කරන බව එහෙම පිටින්ම වහන්සේ තුල නැහැ. ශෝකය කියන මේ ධර්මය පෙන්වන්නේ කුමක් කියලාද? දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික සිත සසංකාරික සිත කියන මේ සිත් දෙකේ ඇතිවන දෝමනස්ස වේදනාවටයි ශෝකේට. ඉතින් ඒ සිත්වල ඇතිවන දෝමනස්ස වේදනාව ඒ සිත් නැති කළ උතුමෙකුට ලැබෙන්නේ නැහැ. එනිසා අනාගාමී වහන්සේට ඒ දෝමනස්ස සිත නැහැ. එහෙත් උන්වහන්සේ ශෝක නොකළා. කම්පාවට පත්වන්නට පුළුවන් අටලෝ දහම. හේතුව උන්වහන්සේ තුල මේ විකල්ලාස කියන ධර්ම එහෙම පිටින්ම නැති වෙලා නැහැ. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියන මේ විපල්ලාස වලින් සෝවාන් පුද්ගලයාට, සකදාගාමි තැනැත්තාට අනාගාමී වහන්සේට නැති වී ගියේ ditthi vipallasa පමණයි. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස කියන මේවා පවතින. ඒ නිසා ඒවා පිළිබඳව, ඒ ඇතිවන ශෝකාදිය පිළිබඳව සුදුසුසේ නොසලකා කම්පාවටපත් වීමට ඉඩ තිබෙනවා. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. වහන්සේ සියලුම විපල්ලාස ධර්ම දුරු කළ උතුමා. ඉතින් වහන්සේට ඇතිවෙන ඒ සිත ගැනයි මෙතන කියන්නේ. වහන්සේගේ සිත අශෝකී සිත, ශෝකයේ නොයෙදෙන සිත. කවදාවත් ශෝකයේ හටගන්නේ නැති සිත. ඒ වගේම විරජා අනාගාමී වහන්සේගේ සිත පිළිබඳව මේ වචනේ පාවිච්චි කරන්න බෑ. විරජං කියන්නේ. රජා කියලා කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් රජා. කෙලෙස් දූලි. ඒ කෙලෙස් දූලි වලින් සියල්ලම නැති කළ සියලුම කෙලෙස් දූලි නැති වූ සංසාරය තමයි රහතන් වහන්සේ සංසාරය. අනා අනාගාමී වහන්සේගේ එලෙසම වේ. වහන්සේට සිත්වාසයෙන් සලකතා. ඉතිරිව තිබෙනවා අකුසල් සිත් වශයෙන් ditthිගත විප්‍රයුක්ත සිත් හතරක්. උද්ධච්ච සම්පයුක්ත සිතක් කියන ඒ සිත් පහ. සෝවාන් මාර්ගයේදී නසා දමන්නේ ditthිගත සම්පයුක්ත සිත් හතරක් විචිකිච්ඡා සම්පයුක්ත සිත. සකෘදාගාමි මාර්ගයේදී තුනී කරන්නේ කාමරාගයෙන් යුක්ත වූ ඒ ලෝභ මූල සිත්වල තිබෙන ඒ කාමරාගිනි තුනී කිරීමකුත් දුන්නක් සාගත පටික සම්පයුක්තා සංකාරික සසංකාරික වශයෙන් දැක්වෙන ඒ සිත්වල ලැබෙන ඒ පටිගය තුනී කිරීම. අනාගාමී වහන්සේ ඒ කාමරාග පටිග කියන ඒ දෙකම නැති කරන නිසා වහන්සේට කාමරාග වශයෙන් ලැබෙන ලෝභ මූල සිත් එකක්වත් ලැබෙන්නේ නැහැ. يعني ඉතිරිව තිබෙන්නේ ditthිගත විප්‍රයුක්ත සිත් ඒවා ඉහිද කාමරාගයේ වශයෙන් ඒ සිත් පහළ වීමක් නැහැ. දෝමනස් සහගත පටික සම්පේත සිත් දෙක එහෙම පිටින්ම දුරු කරන නිසා ඒ සිත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනාගාමී වූාට පස්සේ අකුසල් සිත් වශයෙන් උපදනා සිත් පහක් තිබෙනවා. විපින දන්නවනේ සංයෝජන වශයෙන් අනාගාමීන් වහන්සේට ඉතිරිව තිබෙන සංයෝජන තිබෙනවා. රහත් මගින් නැති කල යුතු. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිචාර. එදින ඒවා කෙලෙස්. රූප රාගය, අරූප රාගය වශයෙන් උපදනා වූ සංහාව ලැබිය යුත්තේ සිත් වල. ඒ සිත් නම් ඒ ධිට්ඨිගත විපයුත් සිත් හතර. අරූප රාගයක් එනිසායි. ඒ සිත් වලයි ඒ ලැබෙන්නේ. ඊළඟට <clears throat> මානය මානය ලැබෙන්නේ ඉච්ඡිගත විප්‍රයුක්ත සිත් වල. ඒ ලෝභ මූල ඉච්ඡිගත විප්‍රයුක්ත සිත් වලම පමණයි මානය යෙදෙන්නේ ඇතැම් විටක. ඒ නිසා මේ උන්වහන්සේට ඉතිරිව තිබෙන මානය වරින් වර ඇතිවෙතොත් ඒ ඇතිවන්නේ ඉච්ඡිගත විප්‍රයුක්ත සිත් ඇතිවීමේදී උද්දච්චය ඒ හැම සිතකම උද්දච්චය තිරෙනවා. විශේෂයෙන්ම උද්දච්ච සංපයුක්ත සිත. මහන්සිත ඉතිරියේ ඒ ලැබෙනවා. අවිද්‍යාව කියන එක මෝහය ඒ අකුසල් සිත් ඉතිරිව තිබෙන අකුසල් සිත් පහේම තිබෙනවා අවිද්‍යාව. ඒ නිසා වහන්සේට කෙලෙස් රජස් වලින් දුරු සිතක් ඇති කියලා කියන්නට බෑ. ඒ කෙලෙසුන් වරින් වර සංප්‍රයුක්ත වීම වශයෙන් අකුසල් සිත් උපදිනවා. රහතන් වහන්සේ තනං එලෙස නොවේ. උන්වහන්සේ අරහත් මාර්ග ඥානය ඒ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජන ධර්ම පහ එහෙම සිටින්න දුරු කරන හේ කවදාවත් ඇති නොවන පරිදි දුරු කරන හේ උන්වහන්සේට ඒ රහත් මගින් පසු කිසි විටක ඒ අනාගාමී වහන්සේට ලැබෙමින් තිබුණේ නැත්නම් ලැබෙන්නට හැකි ඒ අකුසල් සිත් පහ උපදින්නේම නැහැ. ඒ නිසා උන්වහන්සේගේ සංතාවය පිරිසිදු සංතාවය. සත්‍යත් පරියෝදකණන් කියන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පරිදි ඒ පිරිසිදු වූ సంతානයක් ඇති උතුමා වුණේ රහතන් වහන්සේ. එබැවින් උන්වහන්සේගේ සිත විරජාන කෙලෙස් රජස් වලින් දුරු වූ සිත විරජසිත ඊළඟට එන වචනය තමයි ඛේම කියන්නේ ඛේම ඛේම කියන්නේ ක්ෂේම විරහිත බව කේනප්පත්තෝ අභයප්පත්තෝ කියන තැන්වල ඒ කේනප්‍රාප්ත අභයප්‍රාප්ත කියලා එනවා. ඒ දක්වන්නේ කේන කියන එකෙන් අදහස් කරන්නේම සිය රහිත කියන එක. අනාගාමී වහන්සේට වුවත් සංසාර බිය ඉතිරිව තිබුණා. පංචස්කන්ධ භය ඉතිරිව තිබුණා. උන්වහන්සේ ඒ අනාගාමී තත්වයට පැමිණෙන්නට පෙර සෝවාන් වීමනේ පටන් ගන්නට පිළිෙන්නේ ඒ සෝවාන් මාර්ගයට පැමිණීමෙන් සංසාරෙහි ඒකදේශයකින් මිදෙනවා අපාය සංසාරයෙන් මිදෙනවා එනිසා අපාය සංසාරයේ ලැබෙන පංචස්කන්ධ පිය සෝවාන් පුද්ගලයාට නැහැ සතරදාගාමී පුද්ගලයාට එලෙසමයි ඒ අපාය සංසාරෙහි ඉපදීමේ බිය නැහැ මිනිස් ලෝකම් එකවරක් පමණක් ප්‍රතිසන්දි ගැනීම වශයෙන් ඉදීමේ ශක්තියයි මහන්සියට ඉතිරි වෙන්නේ. එනිසායි සතිය සතින් ආගාම සකදාගාම කියා දක්වා තියෙනවා. අනාගාමීන් වහන්සේ මේ කාම ලෝකයේද සෝවන් වුණාට පස්සේ කාම සුගතිෙහි පමණයි උපදින්නේ. ඒ කාම කියන්නේ සුගතියේ කාම ලෝකයේ උපදිනා නම් සුගතිෙහි පමණයි. ඒ කාම සුගතිෙහි ඉපදීමක් නවත්වනවා අනාගාමී වීමෙන් මක්නිසාද මහන්සේ කාම රාගය ප්‍රහීන කරනවා ඒ නිසා කාම ලෝකෙහි ඊට පස්සේ උපදින්නේ නැහැ රූප රාග අරූප රාග කියන ඒ සංහා වන් ඉතිරිව තිබෙන නිසා මුලන්සේ භක්ම ලෝකවල රූපී භක්ම ලෝකවල අරූපී භක්ම ලෝකවල උපදිනවා ඒ ඉදීමේ ශක්තිය මහන්සේට ඉතිරියි ඒ නිසා මහන්සේ සියලු සංසාරයෙන් සංසාර දුකෙන් නිදහස් වූ කෙනෙක් නෙවෙයි. ඒ නිසා සංසාර දුකින් නිදහස්ව ලබන ඒ හේම බව මහන්සේට නැහැ. ඒ අභය මහන්සේට නැහැ. රහතන් වහන්සේ ලෙස නෙවෙයි. රහතන් වහන්සේ ඒ රූපරාග අරූපරාග කියන රූප භවයන්හි අරූප භවයන්හි ඉදීමට තිබුණු යම් ශක්තියක් වෙනම් ආසාවක් වෙනම් ඒද නැති කරා. එහෙම පිටින්. ඒ නිසා වහන්සේගේ මේ දරා තිබෙන පංචස්කන්ධයෙන් පසු ඒ පංචස්කන්ධය පිළිබඳ වූ ඇති වේගෙන යන ඒ රූප නාම රූප પરම්පරාව මේ භවයේ චුතිසිතත් සමග සිනී යනකින් නැවත නූපදනාකාරයෙන් නවත්නාකෙයින් උන්වහන්සේට අනාගත සංසාර බියක් නැහැ. එබැවින් උන්වහන්සේ සිටිදුවේ බිය රහිත කෙනෙකු වශයෙන්. කිසිදු බියක් නැහැ නිකන්. දාපගනිමු. මේ ජීවිතයේදී රහත් වුණා කියලා. ඒ රහත් වුණා උන්වහන්සේට තිබෙන මේ ස්කන්ධ පංචකයේහි රූපස්කන්ධය නිසා. මේ අතවරවලට භාජන වන්නට ඉඩ තිබෙනවා. රූපස්කන්ධයේ යම් තාක්කල් පරිතිද ඒ තාක්කල්. ඒ මේ රූපස්කන්ධයේ ලැබෙන රෝගාදී මේ අවස්ථාවන්ට ඒ රූපස්කන්ධය පරිහරණය කරන එක්කෙනාට පත්වන්නට සිදු වෙනවා. රහතන් වහන්සේටත් ඒ කියන්නේ මේ භවයේදී රහත් වූ භවයේදී රහත් වූ භවය මේ මිනිස් භවය නම් මනුෂ්‍යාත්ම භාවය නම් ඒ මිනිසෙකු වශයෙන් දරමින් තිබෙන මේ ස්කන්ධ පංචකෙහි රූපස්කන්ධයට හැදෙන රෝගාදී පීඩාවලින් මිදුණු කෙනෙක් වන්නේ නැහැ. ඒ ශරීරයෙන්ම හටගන්නා රෝග සමහර විටක බාහිර උපක්‍රමයෙන් සිදුවන්නා වූ විපත්ත සිදුවන්නට ඉඩ තිබෙනවා. මේ පිළිතුරු දන්නවා තේරුම් ගලක් පෙරළු කල්ලි බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපතිෙහි බැරි ඒ ස්ථානයට හේ ගැලුවයි. ඒ මේ ශරීරයක් තිබෙන නිසා. මේ මුගලන් හාමුදුරන්ට හොරුන් වට කරගෙන ගැලුවා. ඇට පොඩි වෙනතුරු මේ ශරීරයක් තිබෙන නිසා. එදින එහෙම අවස්ථාවලදී වහන්සේලාට සංසාර දුක්ඛයෙන් ඒකදේශයක් වන දුක්ඛ දුක්ඛය කියන එක ලැබුණා. ඒකාන්ත දුක් හැටියට දක්වන්නේ දුක්ඛ දුක්ඛයනේ. ඒක නිස්පරියාය දුක්ඛය. ප්‍රධාන දුක්ඛය ඒක. විසං මහන්සේලා ඒ දුක කායික දුක්ඛය ලැබුණා. දුක්ඛ සහගත කාය විඥානය. මහන්සේලාට තිබෙන ඒ අරහත් ඵල සමාපත්තිය නිසා අරහත් ඵල සමාපත්තියට සමවැළ ඒ දුක නැති කරගන්නට පුළුවන්. සංසිඳවා ගන්නට පුළුවන්. එහෙම වුණා. ඒ ඒ අවස්ථාවලදී වහන්සේලාට කායික දුකේ ලැබුණා. දුක් සහගත කාය විඥානය ලැබුණා. ඒ මත් නිසාද මේ ශරීරයක් තිබුණු නිසා. රූපකය තිබුණු නිසා. එහෙත් ඒ කායික දුකේ නිසා ඇතිවන මානසික දුක වහන්සේලාට ඇතිවන්නේ නැහැ. අපිට එහෙම නොවේ. අපිට කයේ දුකට වඩා බොහෝ විට සිතේ දුක ඇති වෙනවා. විශේෂයෙන්ම වයස්ගත වූ කලින් වයසටපත් වන තුරු ශරීරයේ රෝග පීඩා ඇතිවන තුරු ඒ වයස්ගත කාලෙෙහිදී එහෙම එකක් වන්නට බෑයි කියලා පිටපත්. එහෙම අවස්ථාවකටපත් වූ කල මහත් චිත්ත සංతాපයක් ඇති වෙනවා. වනධාම මුලින්ම එයම ප්‍රගුණ කරපු අයට ඇතැම් විටකේ සංతాපය ඒ සිත් තැවුල ටිකක් අඩු වෙන්නට පුළුවන්. එහෙම පුරුද්දක් නොකළ අයට මේ ස්කන්ධ පංචකය පිළිබඳ සත්‍යාකාරය සිතා මතා භාවනානු ක්‍රමයෙන් තේරුම් ගත්ත කෙනෙකු නොවෙතොත් ඇතිවන්නා වූ චිත්ත සංතාපය බොහෝම බරපතලයි. සමහර විටක තමාම කියනවා මොකද මෙහෙම වෙලා තිබෙන්නේ. ඒක තමන්ට හිතා ගන්නට බෑ. ඉස්සර තමාගේ ශරීරයෙන් තිබුණු දැඩි ගතිය, ශක්තිමත් බව ආදිය ගැන තමන්ට දැන් පුළුවන් ආවර්ජනා කර කොට සිතා ගන්නට, පොල්ගස් නගින්නට පුළුවන්, රේස් දුවන්නට පුළුවන්. ඒ වගේ තත්ත්වයක් මේ තිබුණේ. නමුත් දැන් මේක බෑ. වෙනකල් තබා තමාගේ ශරීරය ඔසවාගෙන අඩියක් දෙකක් තුනක් හතරක් අනියෙකුගේ උපකාරය නැතුව ගමන් කරන්නට බෑ. එහෙම අවස්ථාවලදී මහත් සිත්ඇවුලකට පත් වෙනවා. මේ සිත්ඇවුලකට පත් වීම සුදුසු නෑ. සුදුසු තමන් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙන පරිදි. උන්වහන්සේ කෙලෙසද වදාලේ උන්වහන්සේ වෙතට ආපු නකුල පිතා නාමයෙන් හැඳින්වුණු උපාසකෙක්. උන්වහන්සේට කළ ප්‍රකාශය මම වෙනත් අවස්ථාවලදී කතාවලදී එහෙම කියා සිටිනවා. ඒ කොටෙකුත් ජීවත් කමක් නැහැ ඒක තේරුම් ගන්නට ඕන. විශේෂයෙන්ම මේ වයස්ගත වූවා විශේෂයෙන්ම නමුත් ඒ නිසා කියන්නේ නැහැ ඒ විදිහේ වයස්ගත වූවන් එය රුසලකා හරිය යුතුයි කියලා මට හිතෙන්නේ වයස්ගත වූවන්ට වඩා එය කරුණ විහි මැදි විහි සිටින අයයි සැලකිය යුතුයි. බුදුරජාණන් වහන්සේ වෙත පැවිත් ඒ නකුල පිටු කීවේ ආමස්ති භන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අධගතෝ වයෝ අනුප්පත්තෝ ආතුර කායෝ අභික්කනා සංකෝ ස්වාමීනි මම ජින්නෝ ගිරු කෙනෙක් බුද්ධෝ වයස්ගත වූ කෙනෙක් මහල්ලකෝ මහල්ලෙක්ද අධගතෝ මේ ජීවිත මාර්ගයේ කෙලවරකම වාගේ ගමන් කළ කෙනෙක් වයෝ අනුප්පත්තෝ කුඩා වයස, තරුණ වයස, මහලු වයස කියන මේ විවිධ වයස් ක්‍රමයෙන් ගත කරපු කෙනෙක්. දැන් ස්වාමීනි මගේ ශරීරය ආකුර කායු මගේ ශරීරය ලෙඩ ශරීරයක්. අභික්කනා සංකෝ නැවත නැවත ලෙඩ වෙන ශරීරයක් මට තිබෙන්නේ. ඒ නිසා ස්වාමීනි මට බොහෝ කලක් හිතසුව පිණිස පවස්නා ධර්මයක් දේශනා කොට වදාරන්නේ. කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා බුදුරජාණන් වහන්සේ වේලේ වදාළේ ඒව මේතං ගහපති ඒව වේතං ගහපති ආතුරෝහායන් කායෝ අණ්ඩභූතෝ පරියෝනබ්බෝ යෝනි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්ති ආරෝග්‍යං පටිජානීය කිමඤ්ඤත්‍ර බාල්‍යා අස්මාති හේ ගහපති එවං සික්ඛිතබ්බං ආතුරකායත්තනේ සතෝ චිත්තං අනාතුරං භවිෂ්‍යති ති එවං හිකෝ භාපති සික්ඛිතබ්බං ගෘහපතියේ ඒසේමය ඒසේමය ඒ කිවේ ගෘහපතියා කියපු කාරණය එහෙමමයි කියලා ඒව මේතං ගහපති ඒව මේතං ගහපති ආතුරෝහි අයං ආයෝ මේ ශරීරයේම ආතුරේක්ය මේ ශරීරයේම ලෙඩෙක් ආතුරෝහි අයං කායෝ මේ ගෘහපතියාගේ ශරීරය පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ලෙඩක් ඇටියට දැක්ුවේ ශරීරයම මේ කයම ලෙඩක් එක්ක ආතුරෝහි අයම් කායි ආතුරෝ කියන වචනයෙන් කියවෙන්නේ ලෙඩෙක් කියන එක. ඒකට ශරීරයම ලෙඩෙක් ආතුරෝහි අයම් කායි අන්ධ භූතෝ පරියෝනබ්බු පිටරය වටදී තිබෙන්නේ සියුම් සිරියකින් ඒ මේ පාරක් එහෙම දරන්නට පුළුවන් එකක් නෙවෙයි. විමා පෑරුණුත් එහෙම දිනිලා පුඩු වෙලා යනවා. එහෙම එකක්. එහෙම සිවියකින් වට වී තිබෙන්නේ. ඒ වගේ මේ අපේ ශරීරයේද හරියට පිටරයක් සිවුම් සිවියකින් වට වී තිබෙනාක් මේ අපේ ශරීරයේද සිවුම් සිවියකින් මේ බැහැලා තිබෙන්නේ. ඒ සිවියට තුවාල වෙනවා බොහොම සීරෙනවා සමහර විට අල්පෙනිස්ට් එකෙන් සිදුවන සීරීම ප්‍රමාණවත් වන්නට පුළුවන් මේ ශරීරයේ ධර්ම මේ ශරීරයේ අයිතිකාරයා ලෙස සලකා සිටින තමාට මරණය පවා සිදු කරන්නට ඒ සීරීම ප්‍රමාණවත් වෙන්නට පුළුවන් ඒ බඳු දුර්වල ශරීරයක් කෙනෙකුට තිබෙන්නේ අපට තිබෙන්නේ ආතුරෝ හොයි අයං කායෝ අන්න භූතෝ පරිණුනද්ධෝ අනේ එවන් දුර්වල ශරීරයක් අප ධර්මයේ ශරීරය එවන්කක් ධර්මයෙන් සිටින කෙනෙක්. කායං පරිහරන්තෝ මුක්තම්ති ආරෝග්‍යං පටිජානීය හිමඤ්ඤ ප්‍රබාල්‍ය එබැවින් ගෘහපතිය එවන් වූ මේ ශරීරය පරිහරණය කරන කෙනෙක් තමා නිරෝගීයයි මොහොතකටවත් සලකන්නේ නම් ප්‍රකාශ කරන්නේ නම් කියන්නේ නම් කිමඤ්ඤත්‍ර පාල්‍ය ඒක මෝඩකමක් විස වෙන කුමක්ද කිමඤ්ඤත්‍ර පාල්‍ය තස්මාතිය තේඝාපති එවං සික්කිතබ්බං එබැවින් ගෘහපතිය ඔබ මෙසේ හික්මෙන්නට ඒ හික්මිය යුතුය ආතුර කායස්සදී සතු චිත්තං අනාතුරං කවිස්සති ති ඒ ආතුර වූ ලෙඩ වූ මේ ශරීරයේ ඇතුළු කොට පවස්නා වූ සිත හිතේ දෙදේ නැති කරගන්න බෑ කියා හිතුවේ ඉතිර. ආත්ම කායත් මේ සතු චිත්තං අනාතුරං භවිස්සති. ඒවං හිතෝ ඝාතති චිත්තබ්බං. එසේ දුකපි ඔබ හික්මිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ කාර්යයේ මේ සංවාදයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේට වැඳලා මේ පාපක තුමා මකුල පිතා සරිත් හාමුදුරුවන් ඉන්න පැත්තට ගියා. ඒ යනකොටම සරිත් හාම් සීලා සරිත් හාමුදුරන්ට වැඳලා එකක් පස්සට ඉඳගත්තාම සරිත් හාමුදුරුවෝ ඇස්සුවා. "මේ කපිය ඔබගේ මූණ කොහොම ප්‍රසන්නයි, පැහැපත්. ඔබ ලස්සනයි." කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ බැහැදකව උන්වහන්සේගෙන් ධර්මයක් අසන්නට ලැබුණද? ස්වාමීන් වහන්සේ ධර්මාභිෂේකය ලබාගෙනයි මේ ගුරුන් සිරිතට ආවේ. ඉතින් ඇහුවා මොනවද බුදුරජාණන් වහන්සේගෙන් අසන්නට ලැබුණු දේ. ඉතින් මේ කතා ප්‍රවෘත්තිය නකුල පිටු ශරීරාම්දුරන්ට ප්‍රකාශ කළා. එතෙන්දි ශරීරාම්දුරන් අසුවා නකුල පිටාගෙන් ගෘහපතිය ඔබ ඇසුවාද බුදුරජාණන් වහන්සේගෙන් මේ ආතුර කය කුමක්ද? ඒ ආතුර කය ඇතුළු කොට පවත්නා සිතේ රෝගය කුමක්ද නැති කරගන්නේ කෙසේද කියන මේ කරුණ ඔබ ඇසුවද? නැහැ ස්වාමී. මම ඒ කරුණ දැන ගැනීම සඳහාය වහන්සේ වෙත ආවේ. එතෙන්දී නකුල පිටුට ශරීර කාමරෝ දේශනා කළේ මේ රෝගියෙහි ආශ්‍රිතවත් වූ ප්‍රත්‍යඥයා මේ රූපය මමයි කියා සලකන ගැනීම එහෙම නැත්නම් ඒ රූපය දැන් මම කියන්නේ ආත්මය කොට කලකනවායි. ඒ රූපය ආත්මයෙන් යුක්ත එකක් කියලා කලකනවා. එහෙම නැත්නම් ආත්මය රූපවන්ත එකක් කියලා ගන්නවායි. ආත්මයෙහි රූපය ඇත්තේ කියලා ගන්නවා. යෝගිදියට අර සක්කා දෘෂ්ටියට දැක් සක්කා දෘෂ්ටිය දැක්වෙනවා. විසි වැඩෑරුම් කියන විසි ආකාරය දැක්ක රූපං අත්තතු සමුපස්සති රූපේ ආත්මයයි කියා වරදවා බලයි රූපවන්තං ආත්තාන ආත්මයේ රූපවන්තයයි ගනි එතන ආත්මයේ රූපයෙන් යුක්තයයි කියා ගනි අත්තනිවාරූපං ආත්මෙහි රූපය ඇත්තේ කියා ගනි රූපස්මින් වාත්තාන රූපෙහි ආත්මය ඇත්තේයි ගන්න. මේ විදිහට එක එක ස්කන්ධයක් පිළිබඳ සතර සතර ආකාරයකින් දැක්ගෙන විදිනදාරින් සක්කාය දෘෂ්ටියක් තිබෙනවා. ඒ පිළිබඳවයි චරිතාම්බිලෝ වදාගේ එයයි මේ සිතේ ලෙඩේ. ඒකයි සිතේ ලෙඩේ හැටියට දැක්කේ. අන්න ඒක එහෙම ඒ අසෘතව ප්‍රත්‍යඥයා මේ මමයි කියා කලකාගෙන සිටින මේ රූප ශරීරයේට වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය අතුරෙන් යම් කිසිකට යම් වෙනයක් විපත්තියක් සිදු වූ කල්හි එතන තමහක් පීඩාවකටපත් වෙනවා තනස්සල්ලකටපත් වෙනවා දුම්නසකටපත් වෙනවා පපුවේ අද්දගා අඬන තත්වයටපත් වෙනවායි හේතුව මේ මගේ නොවන දෙයක් මම නොවන දෙයක් මමය මගේ කියා ගැනීම නිසා ඒ නිසා උන්වහන්සේ වදාරනවා මේ ඒ මේ සිතේ ලෙඩ නැති කරගන්නේ නම් කොහොමද ඒ සිතේ ලෙඩ නැති කර ගැනීම වශයෙන් කළ යුතු තිබෙන්නේ ඉදසුතව ආර්ය ශ්‍රාවක සුතවත්ව ආර්ය ශ්‍රාවක කෙනා රූපං අත්තතෝ න සමනුපස්සති රූපය ආත්මයක් කියා නොගනී ඒ විදිහට ඒ විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටි වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා නොදන්නේ ඒ නිසා ඒ වාට යම් කිසි විපතක් කරදරයක් කිරිහැරයක් සිදු වූ කල්හි ඒ මහත් කනස්සල්ලකට හිතම පත්වන්නේ නැtei කියලා. අන ওই විදිහටයි මහන්සේ වදාළේ. දැන් ඒ අපින් කලකන විට රහතන් වහන්සේ ලබා පිරෙන්නේ වෙන කිසිවෙකුට ලබාගත නොහැන දිනුවා. සිත පිළිබඳව කලකන විට සිතේ අති උච්ච ස්ථානයක දිනුවා වහන්සේ ලබා පිරෙන්නේ. ඒ දියුණු සිත නිසා තමයි උන්වහන්සේට මේ අතලෝ දහම් කී කම්පාම වී සිටිය හැක්කේ. උන්වහන්සේගේ సంతානෙහි දික්ඛින් දික්ඛා ආදි කොට ඇති කිසිදු ක්ලේශ ධර්මයක් ඉතිරි නැහැ. එබැවින් උන්වහන්සේගේ සිත විරජයි විරජ හේතු වෙන්න මේ ක්ලේශ තිබෙන තාක්කල් තමයි කෙනෙක් සංසාර උත්පත්තිය ලබන්නේ. නැවත නැවත උපදින්නේ කෙලෙස් තිබෙන තාක්කල් පවතී. අනාගාමීන් වහන්සේද නැවත උපදින්නේ උන්වහන්සේ තුල අප්‍රහීන වශයෙන් පවත්නා රාග රූප රාග අරූප රාග වශයෙන් දැක්වෙන සංහාවක් ඒ වගේම අවිද්‍යාවත් නිසා ඊට සුදුසු කර්මානුරූපව උන්වහන්සේ ඒ ඒ භවයන්හි උපදිනවා උපදිනවා ඒ කෙලෙස් තිබෙන නිසා කෙලෙස් නැති කළ උතුමා නැවත සංසාර උත්පත්තියක් වන්නේම නැහැ. ඒ නිසා වහන්සේ මේ භව රතෙහි යෙදීමේ හේතුවෙන් භව රතෙහි යොදාලන ධර්මයන් වශයෙන් දැක්වෙන මේවාට කියනවා ඒ ධර්ම වලට කියනවා යෝග කියලා. චතුර් යෝග යෝග හතරක් දක්වනවා. කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියලා. ඒ කාම යෝගය නම් කාම ලෝකය කාම වස්තුන් කෙරෙහි සත්‍යයන් බැඳ තබන. නැත්නම් ඒ භව රත්නය කියන්නේ කාම භවයේ සත්‍යයන් යොදාලන ධර්මයට කියනවා කාම යුගය. ඒක කාම සංහා කාම රාග ඒ වශයෙන් දක්වනවා. භව යෝගී කියන්නේ රූපාරූප භවයන් ආ ඒ භවයන් නිමේ සත්‍යයන් යොදාලන ධර්මයක්. භව රතෙහි හරියට භවය රතයක් නම් කරත්තයක් නම් ඒ කරත්තෙහි මේ සංසාරෙහි පරිතරණ අපි කියෙදි ඉතුද ගුණයි කියලා. ඒ කියෙහි තුනේ මම හිතන්නේ නම් කරත්තෙහි බඳින්නේ කාවද? මේ සතිකු වෙන අස්වේකු ගුණෙන් තබා කරත්තයක බඳින්නේ. ඒ වගේ භව රතෙහි මේ සත්වයන්ව බඳින යොදාගන්න ධර්ම තමයි යෝග ධර්මය කියන්නේ. එතකොට කාම ලෝක සංඛ්‍යාත භවරතිහි සත්‍යම් යොදාලන කාම යෝගය රූප අරූප භව සංඛ්‍යාත භවරතිහි සත්‍යම් යොදාලන භව යෝගය ඒ දෙකෙන් ගැනින්නේ සංහාව ලෝභය කවර සංසාරයේ කෙරුවත් ඒ කියන්නේ හැම තැනකම සත්‍යයන් හැම භවයකම සත්‍යයන් දැඳ තබන ditthi yoga බවරතේ යොදාලන ditthi yogaයත් අනික අවිජ්ජා යෝගය සියලු භවයන් භවරතයන්දී සත්‍යයන් යොදාලන ඒ අවිජ්ජා යෝග කියන මේ යෝග සතර යෝග සතර සත්‍යයන් භවෙහි යොදවනවා. දැන් නැවත නැවත භවෝත්පත්තිය ලබා දීමට ඉවහල් වන ධර්ම හතරක්. මේ සතරම එහිම පිටින්ම දුරු කළ උතුමා තමයි රහතන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අනාගත භව දුකේ කියන මේ සංසාර රතේ නිදහස්ුන් කෙනෙක් නැවත සංසාර රතෙහි අල්ලා බඳින බවක් උන්වහන්සේට නැහැ. එනිසා දැන් උන්වහන්සේ නිදහස ලබලා ඒ ඒ නිදහස තමයි යෝගක්ෂේමය කියලා දක්වන්නේ. සාමාන්‍ය ලෝකයා යෝගක්ෂේමය නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. යෝගේමයි බලාපොරොත්තු. නැවත නැවත හොඳ ආත්ම භාවයන් ලබාගෙන සත්‍ය සම්පත් විඳීම කියන මේමයි සාමාන්‍ය ලෝකයා බලාපොරොත්තු ඒ ඒ සෙවීම තමයි අමරිය පරිේශණයේ යන්නේ බුදුරජාණන් වහන්සේ වදාරා. නමුත් අප දෙවිය යුත්තේ අපගේ ශරීරය ආර්ය පරිේශනයක් වියදී. ආර්ය පරිේශන. ආර්ය පරිේශනය නම් අජාති අමර අමත යෝගක්ඛේමං නිබ්බානං පරිේශිතාමි කියලා දෙක්වෙන පරිදි ජාතියක් නැති ජරාවක් නැති මරණයක් නැති චතුර් යෝගයන්ගෙන් මිදුණු චතුර් යෝගයන්ගෙන් නිදහස් වූ එයින් යෝගක්ඛේණයයි කියනු ලබන නිර්වාණය. අනේ නිර්වාණ ධර්මය දරාතන් වහන්සේ පිරිනිවීමෙන් උන්වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවටයි පැමිණ වදාරා. ඊතා උන්වහන්සේට භවය පිළිබඳ කිසිදු බියක් නැහැ. ඒ නිසාම උන්වහන්සේ ගේ සිත ක්ෂේම වූ සිත, බිය රහිත සිත. හේම. අශෝකං විරජං ඛේමං. ඒතං මංගල උත්තමං. ඉතින් ඒ රහතන් වහන්සේ ලබන ඒ සිත නැත්නම් ඒ සිතත් එදඳු සිතක් ඇති කර ගැනීමට ඉවහල් වන පරිදි පිළිවෙතෙහි යෙදී සිදු කරගත් ඒ යහපත නැත්නම් ඒ අර්ථ සිද්ධිය මංගල කාරණය මංගලය මහන්සේ මෙලෝ පරලෝ දිනුවෝ වශයෙන් කලකන යමක් සාදාගත්තයි නෙවේ මෙලව පරලෝ කියන මේ දෙලොවම දිනා ලබන නිර්වාණ ධර්මය පැවරුණු මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගත්ත අනුපාස්සේස නිර්වාණ ධාතුවට පැමිණෙන උතුම කුබවටයි පත් වුනේ. එයයි බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේදී අවසාන දැන් මේ කරුණ වශයෙන් දැක්වීමේදී අවසාන ධාතාව හැටියට වදා. ඊළඟට වහන්සේ පෙන්නනවා වදාරනවා ඒතාවිතානිකත්වාන සම්බක්තම පරාජිතා සබ්බප්ප සුඛින් ගච්ඡanti තං තේසං මංගල මුත්තමං ඒතාස්කාරි තත්වාන මේ කියන ලද පරිදි කොට මේ ආකාරයෙන් සිදු කොට කියන සබ්බප්ප අපරාජිතා හැම තැනෙකීම පරාජයට නොපත්ව අපරාජිත මේ පරාජය කියන එකෙන් නැත්නම් සැලකිය යුත්තේ කෙලෙසුන්ගෙන් සිදුවන පරාජය කෙලෙසුන්ට පරාජයයි මේ පිනක නසා පිළිනවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමට පෙර මාර සංග්‍රාම අවස්ථාවේදී මාරයාට ප්‍රකාශ කළ පරිදි එක්කෙන සංගාමේනී මතව තෙයෝ යෝචේ ජීවේ පරාජිතෝ කියලා හිත දැක්කේනේ ඒ කෙලෙස් සතුරන් සමග යුදවැදී සිදුවෙන මරණය මට උතුම්ය. පෙරදී කෙලෙස් සතුරන්ට පෙරදී ජීවත් වනවාට වඩා පරාජිත කෙනෙක් කෙලෙස් සතුරන්ගෙන් පරාජයටපත් කෙනෙකු හැටියට ජීවත් වනවාට වඩා කෙලෙස් සතුරන් සමග යුද වෙදී ඒ යුද්ධයේදී මිය යාම මට සුදුසුය මට හොඳය සෙයෝ කියන්නේ උතුම්ය නුහන්සේ වඩා දැන් එනිසා වහන්සේගේ මුළු ඉගැන්වීමම නැත්නම් ප්‍රධාන ඉගැන්වීමම මේ කෙලසුම් කරන කෙලසුම් සමග කරන සතන පිළිබඳ කෙලස් සතන. ඒකට අපිට මේ ආකාරයෙන් මේ කෙලස් සතරන් ඉදිරිපත් කරනවා. සමහර විටක අපව රවටමින් ඉදිරිපත් කරනවා. අපි ඒවා මැනවයි කියලා පිළිගන්නවා. ඒක තමයි ලෝක తত্ত্বය. එහෙම නැත්නම් මේ ලෝකය මේ ලෙස පවතින්නේ නැහැ. එනේ නැවත නැවත සත්‍යයන්ගේ ඉපදීම මැරීම සිදුවන්නට නම් තමා කෙලෙසුන්ට රැවටී සිටින්නට ඕන. ඒ වගේම කෙලෙසුන්ට පරාජය වී සිටින්නට ඕන. ඒ නිසා තමයි අප නැත්නම් සාමාන්‍ය ලෝකයාව හඳුන්වන්නේ සංහා දාසෝ කෘෂ්ණාවේ දාසය. කෘෂ්ණා දාසත්වයට පැමිණයි සිටින්නේ. කෘෂ්ණාවෙන් කරන අනසකයි පිළිපදින්නේ. අසුවල් දේ කරන්නට හේකියවම তৃෂ්ණාවෙන් ඒ දේ කරනවා. අසුවල් දේ බලන්නට හේකියවම බලනවා. අසුවල් දේ අසන්නට හේකියවම අසනවා. ඔය ආදි වශයෙන් ඒ එකිනෙක සඳහා පිළිබඳව අපට කරන তৃෂ්ණා නියෝගය තමයි බොහෝ සෙයින් අප ඉටු කරන්නේ. ඒක තමයි මේ ජීවත් වීමේදී සිදු කරන ප්‍රධාන වැඩේ. කලාපුරකින් කෙනෙකුට අදහසක් පහළ වෙනවා. මේ විදිහේ කෙලෙසුන්ට වසකර සිටීම තරම් නොවේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැනි ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලැබුණු අප විසින් මහන්සියගේ අනුශාසනයේ පරිදි ක්‍රියා කළ යුතුයි කියලා කෙනෙකුට අදහසක් පහළ වෙනවා. ඒ පහළ වූ අදහස ඒ වූ පරිදි ක්‍රියාත්මක කිරීමට නැවතත් කෙලෙස් සතුරන් ඉදිරිපත් වෙනවා ඊට විරුද්ධව. ඒ ඉදිරියට යන්නට බැරි වෙන පරිදි කෙලෙස් සතුරන් විසින් වැටබඳිනවා. ඒ නිසා කෙලෙසුන්ට පරාජය නොවි. කෙලෙසුන් පරාජය කිරීමේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ වදාළේ. යමෙක් මේ මංගල සූත්‍රෙහි දැක්වෙන පරිදි තමාගේ මෙලව පරලව කෙලව දිනුව නැතිවට තමාව නොමනා පෑන් කරා ගෙන යාමට හේතු වන බාලයෙකුයි කියන අඥානයන්ගේ සෞකාරයන්ගේ නැත්නම් පාප කර්මයන් මේ දිදී සිටින්නන්ගේ ආශ්‍රයෙන් බැහැරව වෙන්න තමාට යහමඟ දක්වන යහමඟ කියා දෙන සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලබා දෙන්න පිළියෙ ඉස්කම් වශයෙන් දැක්වෙන ඒ බුද්ධ ආදී උතුමන් මෞර්ය ආදී ගුරුවරයන් ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියන මේ අය උදමින් ඔයාලි වශයෙන් මේ මංගල සූත්‍රෙහි කියා තිබෙන ඒ කරුණු ඒ වූ පරිදි ඉටු කරගෙන කියමු. ඒ තැනත්තා ඒ බලාපොරොත්තු වන පරිදි සම්පූර්ණයෙන්ම ඒ කෙලසුන් පරාජය කිරීමකට අපොහසත් වුණත් ඒ ජීවිතයේ ඔහු ඒ පිළිපැදගෙන ගිය ක්‍රියාමාර්ගය ප්‍රතිඵල රහිත එකක් වන්නේ නැහැ. ඒක ප්‍රතිඵල සහිත එකක් වань. මේ කිසිවක් බුදුරජාණන් වහන්සේ වදාරන ලද කිසිවක් වහන්සේගේ ධර්මයෙන් පරිබාහිර එකක් නෙවෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ සරණය සරණ ගන්නවා. මහන්සේ සරණ යමි කියලා බුද්ධං සරණං ගච්ඡා. ඒකමත් සඳහා මහන්සේ තමයි අපට මාර්ගදේශකයන්න් වහන්සේ. ඒ නිසා අපිට මහන්සේගේ පිහිටයි මහන්සේ තමයි අපට මේ උපකාරය කළේ. කරවදාලේ. අපට ඒ නිසා මහන්සේ අපි සරණ කරගන්නවා අපට තිබෙන පිහිට. ඒ මහන්සේගේ අනුශාසනය ජනසලකා නැතුව නෙමෙයි මහන්සේ සිද්ධාර්ථ කුමාරයන් නිසාම වේ. මහන්සේ බුද්ධත්වයට පැමිණ ලෝකයාට ධර්මභාරයක් දේශනා කොට වදාළා. අනේ වදාළ උතුමාණන් වහන්සේ මහන්සේ ඒ නිසා සිංහ මහන්සේ කෙරේ ශ්‍රද්ධා පෙරදැරිව මහන්සේව පිළිගන්නවා. පිළිගෙන මහන්සේගේ මේ මාර්ග දේශකත්වය පිළිගන්නා බව ප්‍රකට කිරීම තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන එකෙන් දක්වන්නේ. ඒ නිසායි මහන්සේ අපට බදාලේ නැහැ මාතිත බලන්නේ කියලා. උන්වහන්සේ වදාලේ ධර්මයේ බලන්නට, ධර්මයේ දකින්නට. චින්තේ වක්කේ විදිනා පූති කායයේ දික්කේද යෝකෝ වක්කේ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කේ මාගේ කුණුවනම කුණු ශරීරය, කුණු වලින් පිරුණු ශරීරය. ඒ කියන්නේ හේතාලෝ මානකාදම්තා ආදී කුණු කොටස් ශරීරෙහි තිබෙන්නේ. බුදු සිල් වේවා හේතේ කියනකොට එහි විශේෂ ලක්ෂණ දක්වා තිබෙතත් ඒ පිළිකුල් වශයෙන් සැලකෙනවා නම් මේක කේසේ කියන්නේ පිළිකුල් කටයුතු දෙයක්. ඒ නිසා ඊමහන්සේ වදාළ මේ කුණු ශරීර භූතිකාය. දැකීමෙන් ඔබට ඇති වැඩේ කුමක්? ඔබ මහණුනේ යම් අර්ථයක් සඳහා නම් යක් නැත්නම් මහාන කමෙන් බලාපොරොත්තු වෙන යමක් වේ නම් ඒ බලාපොරොත්තුව මේ මගේ ශාරීරිය බල බලා සිට ලබා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. යෝකෝ වක්ඛලි ධම්මං පස්සති සෝමං පස්සති. බුදුරජාණන් වහන්සේ කවරෙක්දයි දැක ගැනීමට නම් දැකිය යුතුව තිබෙන උන්වහන්සේගේ ධර්මය. අපි ඒ ධර්මය තමයි කරණ කරගන්නේ. අපට ඇති පිහිටක් මහත් පිහිට කොට ගන්න. මොකක්ද මේ සරණය? නැත්නම් මේ සරණ කරගන්නා ධර්මය කුමක්ද? මෙතුණු දන්නවනේ. මහත් ධර්මය නව ලෝකෝත්තර ධර්මයක්. වහන්සේ අපට සාක්ෂාත් කරගත යුතු අප තුළ ඇති කරගත යුතු අප දැකිය යුතු දේ හැටියට දක්වා තිබෙන්නේ ප්‍රත්‍යක්ෂ කළ යුතු දේ හැටියට දක්වා තිබෙන මේ නවලෝකෝත්තර ධර්ම සතර මාර්ග සතර ඵල නිබ්බාන සෝවාන් ආදී මාර්ග හතරත් සෝවාන් ආදී ඵල හතරත් ඒ මාර්ග ඵල සිත්වලට අරමුණු වන නිර්වාණයක් මේ නවය නවලෝකෝත්තර ධර්ම ඒ අපි සරණ කරගන්න. නමුත් ඒ සරණය සිදු කර ගැනීම සඳහා ඒ පිළිබඳව පිළිපැදිය යුතු ක්‍රමයට අප දැනගත යුතුයි. ඒ ක්‍රමය දක්වා පිළිෙන්නේ කොහිද? එහි එහි ඒ තමයි ධර්මෙහි යෙන්නේ. ධර්මෙහි කියන්නේ පරියාප්ති ධර්මෙහි යෙන්නේ. ඒ නිසා තමයි සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියන මේ වචන අපි පාවිච්චි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය නැත්නම් අපි සරණ කරගන්නා ඒ ධර්මයේ දැක්වීමේදී සතර මාර්ග සතර ඵල නිබ්බාන ඒ ලෝකෝත්තර ධර්ම ඒ ලෝකෝත්තර ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට ඒවාට කැදීමට ඒ අභිගමය ආදී සිදු කර ගැනීමට අප විසින් පිළිපැදිය යුතු ක්‍රමයක් තිබෙනවා යා යුතු මඟක් තිබෙනවා ඒ මාර්ගය දැක්වීම තමයි ධර්මය කියන ඒ පරියාප්ත ධර්මයෙන් සිදු කරන්නේ ඉතින් මේ නවයේ 10 නවයේ ලෝකෝත්තර ධර්මයක් ඒ පිළිබඳ වූ පරියාප්තියක් කියන මේ තමයි අපට ඇති පිහිට ඒ අප සරණ කරගන්න ඒ සරණ කරගත්ත ධර්මය නැත්නම් අපට පිළිහිද කරගත්ත ධර්මය ඒ කාන්තියෙන්ම අපට පිළිහිද වෙනවා. ධර්මයේ පිළිබඳව පක්වා පිළිෙන්නේ කොහොමද? ධර්මයේ කියන වචනයම තෝරනවා. අපායාදීහි වත්ත දුක්ඛේහි අපතමානේ තත්වා ධාරේතිති ධම්මෝ අපායාදීහි වත්ත දුක්ඛේහි අපායාදී අපාය කියනකොට සතර අපාය නිලේතිරියක් ප්‍රේතාසුර කියන සතර අපාය ආදී ශබ්දයෙන් සුගතිය කියනවා. එතකොට මිනිස් ලෝක, දෙව් ලෝකය, භක්ම ලෝක, රූපී භක්ම ලෝක 16, අරූපී භක්ම ලෝක 4, කලවපිලි 30ය. මේ කවර තැනකවත් ඉපදීමක් ලැබෙනවා නම් ඒක දුකක්, ධාතු දුක්ඛ. ඒ නිසා ඒ අපාය ආදී වෘත දුක්ඛේ, වෘත දුක්ඛේ කියන්නේ සංසාර දුක්ඛේ. වෘතේ කියන්නේ මේ පෙරලෙන එක, රෝධය වගේ පෙරලෙනවා. කොහොමද මේ පෙරලෙන්නේ? උපදිනවා ජරාවටපත් වෙනවා මැරෙනවා නැවත උපදිනවා ජරාවටපත් වෙනවා මැරෙනවා ඔය විදිහට මේ පෙරින් පෙරේ යන්නේ ඒ එය තමයි සංකාර රෝධය වෘත දුක්ඛය වෘතය අනේ අපායාදීහි වෘත දුක්ඛේ වෘත දුක්ඛයෙහි අපතමානේකක්ව වැටෙන්නට නොදී ධාරේති ගරන්නේනුයි ධම්මෝ ධම්ම නම. ඒවල අපාය ආදී වෘත දුක්ඛෙහි වැටෙන්නට නොදී අපව රක්නේ ධර්මයෙන්. මේ කොයි ධර්මයෙන්ද? නවලෝකෝත්තර ධර්මයෙන්. අපාය සංසාරෙහි වැටෙන්නට නොදී අපව රැක ගන්නවා සෝවාන් මාර්ග ඥාන යෙන්. නැත්නම් සෝවාන් මාර්ගයෙන්. කාමසුගතිෙහි කියන්නේ මිනිස් ලොව වරකට වඩා ඉපදීමේ දුකෙන් අපව දුකෙහි අපට වැටෙන්නට නොදී අපව රැක ගන්නවා සතරදාගාමී මාර්ගය. ඒ සුගති සංඛ්‍යාත කාම සුගතිෙහි මිනිස්ලෝ දෙව්ලෝ සය කියලා මේ කිසිදු තැනක ලැබෙන සංසාර දුක්ඛයෙන් අපව නිදහස් කරනවා අනාගාමී මාර්ගය. ශේෂව තිබෙන ඒ රූප අරූප භවයන්හි ලැබෙන ලබන වෘත දුක්ඛයෙන් අපව රැකගන්නවා අරහත් මාර්ගය. ඒ නිසායි ඒ ධර්ම කියන වචනය විග්‍රහකට දක්වන්නේ අපාය ආදී වක්ෂ දුක්ඛේහි අපතමානේකත්වා ධාරේති ධම්මෝ. අනේ ධර්මය තමා පිහිට කරගත්ත කෙනෙක් වෙතොත් නියම වදිනේ. ඒත නැත්තා කෙලෙස් සංග්‍රාමයෙන් පරදින කෙනෙක් වන්නේ නැහැ. ඒ පරදින්නේ නැතිමත් උසාව කෙලෙස් බොහොම බල සම්පන්නයි. නමුත් කුසලයන් තරම් බල නැහැ. කුසලයන්ගේ තරම් බලයක් නැහැ. ඒ නිසායි කුසලයන්ගෙන් මේ නැති කර ගන්නට පුළුවන්. එහෙම නැත්නම් කවදාවත් කෙලෙස් නැති කරගන්නට බෑ. කුසල ධර්ම ඊට වඩා බල සම්පන්නයි. නමුත් ඒවා ඔක්කොම ඒකීභූත, රාතිභූත කරගෙන නියම පහර දීලා සිදු කරන අය සිටින්නේ ලෝකයේ ස්වල්ප දෙනා. ඒ නිසායි මේ කෙලෙස් සංග්‍රහයෙන් කෙනෙකු පරදුන්නේ. සබුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ තාත්කාලිකත්වාල කෙලෙස යමින් කළොත් සබ්බක්ඛම පරාජිත. ඒ කිසි හැම තැනකදීම එතන මේ කෙලෙස් සතමින් නොපරදින කෙනෙක් වෙනවා. සබ්බත් සිද්ධින් ගච්ඡා. සියලු සර්වාර්ථ සිද්ධියේ තැනට සිදු කර ගන්නවා. මෙලෝ වශයෙන්, පරලෝ වශයෙන්, ඒ වගේම ඒ සංසාර දුක්ඛයෙන් නිදහස්ව ලබන උතුම් වූ නිර්වාණ අර්ථය සිදු කර ගැනීම වශයෙන්ද කියලා මහන්සේ ඉතින් ඒ සිදු කර ගැනීම මංගල යක්තිය කියලා මහන්සේ වදාරා. එලෙස මහන්සේ මේ මංගල සූත්‍ර දේශනාව අවසන් කළා. මේ මංගල සූත්‍ර දේශනාව ඇසූ දෙතිගරු අතුවා ඉතිරි හරිය මට තේින්නේ නැහැ මෙතන. මේක ඉවරනේ. ආ. කෝටි ලක්ෂයක් කියච්ච දක්වා අපිට. ඒ වන්ට භගවතා නිත්‍යාපිතාය දේශනාය පරියෝස්සාමි කෝටි සතසහස්ත්‍ර දේවතා රහත්සං පාපුමුසු මේ මංගල සූත්‍ර දේශනාව අවසානයේදී එය අසා සිටි කෝටි ලක්ෂයක් කෝටි සතසහස්ස සතසහස්ස කියන්නේ ලක්ෂයක් කෝටි සතසහස්ස කෝටි ලක්ෂයක් දේවතාවරු දෙවිවරු අරහත්තන් පාපිනිසු අරහත්ත්වයට පෙරමන අරහත්තුණා පත්‍ය සකදාගාමි අනාගාමි මග්ගඵල මග්ගපත්තාන මග්ග අනාගාමි ඵලපත්තාන ගණනා අසංඛ්‍යා වූසේ සෝවාන් සකදාගාමි අනාගාමි ඵලයන්ට පැමිණියුගේ ගණන මෙපමණයි කියා නැත. ඉතින් ඊළඟට දක්වනවා අත භගවා ද්විතිය දිවසේ ආනන්ද තේරණ ආමන්ත්‍රයේදී දෙවෙනි දවසේ බුදුරජාණන් වහන්සේ ආනන්ද සේවයන් වහන්සේට ආමන්ත්‍රණය කොට වදාලා ඉමං ආනන්ද රත්ත්‍රින් අඤ්‍යතරා දේවතා මං උපතං කවිත්වා මංගල පංහං කුච්චි ආනන්ද රාත්‍රියේ එක්තරා දේවතාවෙක් මා වෙත පැමිණ මංගල ප්‍රශ්නය ඇසුවයි අතස්සාහං අත්තතිංස මංගලානි අභාසින් මා එවිට උන්ට හිස්සතක් මංගල කරුණු දේශනා උග්ගණ්ණා ආනන්ද ඉලං මංගල පරයායන් ආනන්ද මේ මංගල සූත්‍ර දේශනය නැත්නම් මංගල දේශනය නුඹ ඉගෙන ගන්නේ උග්ගහෙත්වා භික්ඛු වාචේ ඉගෙනගෙන භික්ෂූන්ට කියා දෙන්නේ තේරු උග්ගහෙත්වා භික්ඛු වාචේති ආනන්ද ස්ත්‍රයන් වහන්සේ මේ මංගල සූත්‍රය ඉගෙනගෙන භික්ෂුන් වහන්සේලාට කියා දුන්නා පුහුණු කළා කයිදන් ආචාර්ය પરම්පරායන් પરම්පරාගතන් යාවජ්‍යතන පවස්කති ඒ પરම්පරාගතව මේ දක්වා පවතී ඒව විදං ධක්මචර්යයන් ඉද්ධං චේව පීතං ච විකාරිකං භෞජඤ්ඤං කුතු භූතං යාව දේව මනුස්සේහි සුප්පකාප්තං වේදිතප්ප මෙලෙස මේ සාතන භක්මචර්යාව මහත්භාවට ත්‍රිතුල භවට බොහෝ දෙනා දන්නා බවට දිව්‍ය මනුෂ්‍යයන් අතර මේ ප්‍රකාශිත බවට පෙනුනායි කියා ගත යුතුය. ඉතින් ඊළඟට පෙන්නනවා ඒව මිමේ ඉද ලෝක පරලෝක ලෝකුත්තර සුඛකාමා සත්තා ඒ නිසා මේකෙන් මේ මංගල සූත්‍රයෙන් ගත යුතු කාරණය දක්වනවා ඉද ලෝක පරලෝක ලෝකුත්තර සුඛකාමා මෙලොව පරලොව ලෝකෝත්තර සැප කැමති සත්වයන් බාල ජන සේවනං පහය බාල ජනයන්ගේ ආශ්‍රය අතර පඬිතේ නිසාය පඬිතරයන්ගේ ආශ්‍රය ඇතිව පූජනයේ පූජිතා විදිය යුක්තං දා උදලින් පතුරූපදේශ වාසේන කුබ්බේකත පුඤ්ඤතායච කුසලප්පවත්‍යං චෝදියමානා ඒ සතිරූපදේශයක වාසය කිරීමෙන් හා పూර්වෙහි කරන ලද සින් ඇති කමින් කුසල්හි පැවතීමට මෙහෙයනු ලැබුව අත්තානං සම්මා පනිධාය තමාගේ සිත මනසේ පිහිටුවාගෙන වරදට වැටෙන්නට නොදී බාහු සත්‍ය සිප්ප විරේහි අලංකතත් භාව බොහෝ ඇසුරු පිරූ කැන්නැති කෙනෙකුන් බොහෝ උගත් කෙනෙකුන්ව ආ ශිල්පයන් දැනගෙන විනය කියන ඒ හික්මීමද ඇති කරගෙන ඒවායින් අලංකාර කරගන්නාලද ආත්ම භාවය ඇත්තේ විනයානුකම් සුභාස්තං භාසමාන විනයානුකූල වූ විනයාට ගැළපෙන්නා වූ යහපත් වචන කතා කරන්නේ යාව ගිහිභාවං විජහಂತಿ යම්තා ගිහිභව අත්මහරින්නේද තාව ඒ තාක්කල් මාතා පිතු උපට්ඨානේන කෝරාණං කිනමූලං විසෝ විසෝ විසෝභේමාන ඒ තාක්කල් ඒ කිවේ යම් තාක්කල් ගිහි බව අත්නහරින්නේ ඒ තාක්කල් මෞර්ය උපස්ථානයේ මෞර්ය උපස්ථානයේ මවට ක්‍රියාත කරන උපස්ථානයේ